ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්තසංතානයන් සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනින් සදාටම ඈතර වී වදාළ කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ උතුම් ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික ධර්ම ශ්‍රවණාබිලාසී පින්වතුනි මේ පින්වත් පිරිස සූදානම්ව සිටින්නේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්ම සාගරයෙන් දිය දෝතකටත් වඩා අඩු පුංචිම පුංචි කොට ශක්ෂවණය කරලා තමන්ගේ ජීවිතවල මේ වෙනකොට ඇති වෙලා තිබෙන යම් අකුසල ධර්මයක් තියෙනවා නම් ඒ අකුසල ධර්මය දුරු කරගෙන ඇති වෙලා තියෙන යම් කුසල ධර්මයක් තියෙනවා නම් ඒ කුසල ධර්මයේ වඩ වඩාත් සමෘද්ධ කරගෙන මේ ගෝර කටුක සංසාර ගමනෙන් අත මිදී නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ අසිරිමත් බලාපොරොත්තුව පෙරදරි කරගෙනයි මේ පින්වතුන් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. පින්වතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ ධර්මානුශාසනාවක් පවත්වනු ලබන දේශකයාණන් වහන්සේ නමකට ලබා දී තිබෙන්නා වූ අවවාදයක් තියෙනවා. ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නා වූ ශ්‍රාවකයාගේ දසවන් අනුශාසනාව වෙතටම ඇදබැඳ තබා ගැනීම සඳහා දහම් අවවාදයක් ලබා දෙන්න කියලා. ඒ කාරණාව මේ විදිහට සඳහන් කළොත් සුදුසුයි කියලා මම හිතුවා. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ নিরතුරුවම මේ සංසාර ගමන නිමා කිරීමට නම් අප විසින් සෝතාපන්න ඵලයවත් සාක්ෂාත් කරගත යුතුයි අවම වශයෙන්. භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කරන්නේ කුමක් නිසාද? යම් කෙනෙක් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගත්තා නම් ඒ සෝවාන් ආර්යයන් වහන්සේට නැවත උපදින්න තියෙන්නේ ආත්ම භව 7යි. අනාදිමත් කාලයක පටන් අප්‍රමාණ දුක් විඳින්නා වූ මේ සංසාර ගමන භව හතකින් නිමා කරගන්නට ලැබෙනවා නම් කොයිතරම් වාසනාවක්ද ඒ වාසනාව එදා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල වැඩ වාසය කරපු බොහෝ ස්වාමීන් වහන්සේලාට ලැබිලා තියෙනවා ගිහි උවැසි උවැසියන්ටත් ඒ වාසනාව ලැබිලා තියෙනවා. පින්වතුනි මේ බුද්ධ ශාසනය තාමත් ජීවමානයි. ඒ සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු වදන් යලි යලිත් ඔබේත් මගේත් දිසවන් පත්වලට ඇහෙන කාලයක් මේක. එහෙමනම් මේ කාල සීමාව තුලදී අපිටත් ඒ උතුම් සෝතාපන්න ඵලය සාක්ෂාත් කර ගැනීම කියන උතුම් වාසනාවන්ත භාවය ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා කල යුත්තේ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ සඳහා අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි සද්ධර්ම ශ්‍රවණය. එහෙමනම් මේ සදහම් ඇසීම නිමා වෙන්නේ කොතනින්ද? සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන. එතකොට අපි බණ අහන්න ඕන කුමක් සඳහාද? මේ ගෝර කටුක සංසාර ගමනෙන් ඈතර වීම සඳහාමයි. ඒක තමයි ප්‍රධානතම බලාපොරොත්තුව වෙන්නට ඕනේ. අවශේෂ බලාපොරොත්තු තිබුණට කමක් නැහැ. ඇහෙන ඇහෙන බණ පදයක් පදයක් ගාන සිහියට නැගෙන්න ඕනේ. මේ ඇහෙන ඇහෙන සෑම බණ පදයක්ම මගේ සංසාර ගමන නිමා කරන දහම් පදයක් නේද? මගේ සංසාර ගමන නිමා කිරීමට හේතු වෙන්නා වූ සෝවාන් මගඵල සාක්ෂාත් කරන්ට හේතු වෙන්නා වූ බණ පදයක් නේද මට මේ ඇහෙන්නේ කියන සිහියෙන් යුක්තවම බණ ඇහුවොත් ඒකේ ප්‍රතිඵල පින්වතුනි අපිට ඉතාමත් ඉක්මනින් ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට ධර්මාවාදය ඔබට ලබා දීලා අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ සූත්‍ර දේශනාවක් දේශනා කරන්නට නෙමෙයි සරලවම කියනවා නම් සූත්‍ර දේශනා 10ක එකතුවක් පිළිබඳව සඳහන් කරන්නටයි. මේ පින්වත් පිරිස පහුගිය කාල සීමාව පුරාවටම ජයමග නාලිකාව ඔස්සේ විකාශය වෙන්නා වූ මජ්ක්‍ධිම නිකා විවරණ කියන ධර්මදේශනා මාලා වැඩසටහනට ශ්‍රවණය ධර්මදේශනා මාලාව ශ්‍රවණය කළා නම් මේ පින්වත් පිරිසට ශ්‍රවණය කරන්ට ලැබුණා ධර්මානුශාසනාවන් 50ක්. ඒ ධර්මානුශාසනා 50 ඇතුළත් වෙලා තිබුණේ මූල පණ්ණාසකේ. එතකොට මේ පින්වතුන් ධර්මඥාණයෙන් බොහෝම පෝසත් පිරිසක් බවට මේ වෙනකොටපත් වෙලා ඉවරයි. ඊයේ දවසේදී මේ පින්වත් පිරිසට ශ්‍රවණය කරන්ට ලැබුණා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකය පිළිබඳව. මූල පණ්ණාසකෙහි ඇතුළත් වෙච්ච සූත්‍ර දේශනා 50 නිමාවටපත් කළා. ඊළඟට මජ්ක්‍ධිම පණ්ණාසකයේ පිළිබඳව විස්තරයක් මේ පින්වතුන්ට ඊයේ දවසේදී ශ්‍රවණය කරන්න ලැබුණා. මේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ තුල පින්වතුනි ඇතුළත් වෙනවා වර්ග පහක්. එක වර්ගයකට තියෙනවා සූත්‍ර දේශනා 10 බැගින්. එතකොට මජ්ක්‍ධිම පණ්ණාසකයේ තුලත් අර මූල පණ්ණාසකයේ තුල තිබුණා වගේම සම්පූර්ණ සූත්‍ර දේශනා 50ක් ඇතුළත් වෙනවා. මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකය තුල ඇතුළත් වෙන වර්ග පහ අතරින් පළවෙනිම වර්ගය තමයි ගහපති වර්ගය කියලා කියන්නේ. එතකොට අද දවසේදී ධර්මානුශාසනාව තුලින් මා ඔබට පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ ගහපති වර්ගය පිළිබඳව. ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් සහ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාණන් වහන්සේලා විසින් විවිධ සූත්‍ර දේශනාවන් සිදු කරනකොට ඒ සූත්‍ර දේශනා සිදු කරපු පුද්ගලයා අනුව ඒ ඒ සූත්‍ර දේශනාවට නම් ලබා දීලා තියෙනවා. දැන් මේ පින්වත් පිරිස අහලා තියෙනවා ලෝතුරා බුදු පියාණන් වහන්සේ එදා ජීවමාන සමයේදී භාග්‍යවතුන් වහන්සේ ළඟට ධර්ම ශ්‍රවණය කිරීම සඳහා පැමිණි දෙවියන්ට සිදු කරන ලද දේශනාවන් ඇතුළත් කරලා තමයි දේවතා සංයුක්තය සකස් වෙලා තියෙන්නේ. දෙවියන්ගේ පුත්වරු දේව පුත්වරු ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ඇහුවනම් ඒ අයට දේශනා කරපු සූත්‍ර දේශනාවන් එකතු කරලා ධර්ම සංගායනාවලදී දේව පුත්ත සංයුක්තය කියලා ඒ කොටස් නම් කළා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ යම් දේශනාවක් යම් රජ කෙනෙකුට දේශනා කළා නම් ඒ දේශනාවන් ඒ රජ්ජුරුවන්ගේ නමින් සඳහන් වෙලා තියෙනවා. අපි දන්නවා කෝසල සංයුත්තේ කියන්නේ කොසල් මහ රජුරවන්ට දේශනා කරපු දේශනාවන්හි එකතුව. ඒ වගේම තමයි පින්වතුනි මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකේ මේ මුල්ම වග්ගය. ගහපති වග්ගයටත් මේ නම ලැබිලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවන් සිදු කළේ ගෘහපතිවරුන්ට. අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය ඇසුරු කරන උපාසක උපාසිකාවන් අතර ගිහි උදවිය අතර විවිධාකාර සංඥාවන් සකස් කරගෙන තිබුණා ඒ ඒ පුද්ගලයව හඳුනා ගැනීම සඳහා. රට පාලනය කරනවා නම් ඒ අයට කිව්වා රජවරු කියලා. බොහෝ ශේයින් ධන දාන්න සම්පත් තියනවා නම් ඒ අයට කිව්වා සිටුවරු කියලා. ආන් ඒ වගේ ගෘහස්ත ජීවිත ගත කරන යම් ප්‍රමාණයකට ධන දාන්න සම්පත් ඇතුව වාසය කරන්නා වූ පිරිසකට තමයි කිව්වේ ගෘහපතියෝ කියලා. මේ ගෘහපතියෝ අරමුණු කරගෙනයි මේ සූත්‍ර දේශනාවන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ සූත්‍ර දේශනාවන්හි අන්තර්ගතය පිළිබඳව විමසන්නටයි අපි මේ වෙලාවේදී සූදානම් වෙන්නේ. මේ ගහපති වර්ගයේ තුල ඇතුළත් වෙන සූත්‍ර දේශනාවන් 10න් මුල්ම දේශනාව හැටියට සනිටුහන් වෙලා තියෙන්නේ කන්දරක කියන සූත්‍රය. ඒකයි මම අර මුලින්ම දේශනා කරපු ගාථාවේදී කන්දර නාගර සීක වතෝච කියලා වචනයක් දේශනා කළානේ. ඒ pāli පාඨයේ මුලින්ම කන්දර කියන වචනේ සඳහන් වෙනවා. එතකොට මේ කන්දර කියන වචනයෙන් අරුත්ගැන් වෙන්නේ මේ කන්දරක සූත්‍රයේ මේ වග්ගයට ඇතුළත් කියන කාරණාවයි. කන්දරක සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ගෘහපතියෙකුට. මේ ගෘහපති වග්ගයේ සඳහන් වෙන්නේම ගෘහපතියන්ට දේශනා කරපු දේශනා කියලා අපි මුලින්ම සඳහන් කළානේ. ලෝතර බුදුරජාණන් වහන්සේ එදා වැඩ වාසය කළේ චම්පා කියන නුවර ගග්ගරා කියන පොකුණු තීරයේහි. වික්ෂූන් වහන්සේලා 500 නමක් සමග තමයි ඒ ස්ථානයේ භාග්‍යවතුන් වහන්සේ කල්ගත කළේ. අර්ථ කතාව තුළ සඳහන් කරලා තියෙනවා මේ ගග්ගරා කියන පොකුණට ඒ නම ලැබුණු හේතුව. ගග්ගරා කියන උපාසිකාව විසින් බුදුරජාණන් වහන්සේට සුව පහසුව වැඩ වාසය කිරීම සඳහා බණ භාවනාවන්හි නිරත වීම සඳහා තමයි මේ පොකුණ කරවලා පූජා කරලා තියෙන්නේ. ආන් ඒ නිසායි ගාග්ගරා පොකුණ කියලා මේ පොකුණට නම් තබලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ ස්ථානයේ වැඩ වාසය කරනකොට මෙතෙන්ට පැමිණෙන විශේෂිත පුද්ගලයෝ දෙන්නේ. ඒ පුද්ගලයෝ දෙන්නාගේ නම තමයි පෙස්ස සහ කන්දරක. එතකොට කන්දරකත් මේ ස්ථානයට පැමිණෙන නිසා තමයි මේ සූත්‍රයට කන්දරක කියලා නම ලැබිලා තියෙන්නේ. පෙස්ස කියලා කියන්නේ හත්තාරෝහක පුත්‍රයෙක්. හත්තාරෝහක පුත්‍රයා කියලා කියන්නේ ඇත්තු බලා ගන්න කෙනාට. වර්තමාන කාලයේදී අපේ සමාජයේහි විවිධාකාර අය සිදු කරනු ලබන රැකියාවන් අපි දන්නවා සමහර කෙනෙක් පෙදරේරු රැකියාව තුල නිරත වෙනවා. සමහර කෙනෙක් වඩු කර්මාන්තය තුල නිරත වෙනවා. සමහර කෙනෙක් ගුරු වෘත්තියෙහි නිරත වෙනවා. සමහර කෙනෙක් කැමරා කරන ශිල්පයෙහි නිරත වෙනවා. මේ ආදී වශයෙන් විවිධාකාර රැකියාවන් වර්තමානයේ තුල සිදු කරන ගතියක් තියෙනවා. ඉතින් ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදී ඇතුන් බලා ගන්න අය ඉඳලා තියෙනවා. අශ්වය බලා ගන්න අය ඉඳලා තියෙනවා. ගොවිතැන් කටයුතු කරන අය ඉඳලා තියෙනවා. ඒ කාලේ තිබුණු රැකියාවන් අනුව මේ පෙස්ස කියන පුද්ගලයා සිදු කරලා තියෙන ඇතුම් බලා ගන්න එක. ඒකයි හත්තාරෝහක පුත්‍රයා කියලා කිව්වේ. ඒ වගේම තවත් කෙනෙක් ආවා. ඒ තමයි කන්දරක. කන්දරක පරිබ්‍රාජකේ. මේ දෙන්න ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ළඟට පෙස්ස බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඇයි භාග්‍යවතුන් වහන්සේට පෙස්ස වන්දනා කරන්නේ? භාග්‍යවතුන් වහන්සේව සරණ ගියපු ශ්‍රාවකයෙක් තමයි පෙස්ස කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල උපාසක භාවයට පත් වෙලා. ඒ නිසා බොහෝම ආදරයෙන් ගෞරවයෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සේ වාඩි වුණා. කන්දරක එහෙම නැහැ. කන්දරක භාග්‍යවතුන් වහන්සේව සරණ ගිහිල්ලා නැහැ පරිබ්‍රාජකයෙක් නිසා භාග්‍යවතුන් වහන්සේ සමග සිහිකට යුතු කතාවන් සිදු කරනවා. ආගියතරතුරු පිළිබඳව වර්තමානයේ ජීවත් වෙන ස්වභාවය පිළිබඳව මේ සියලුම කරුණු සඳහන් කරලා කන්දරකත් එකත් පස්සේ වාඩි වෙනවා. එහෙම වාඩි වුණාට පස්සේ කන්දරක හාත්පස වටපිට බලනවා. ඇයි කන්දරකට බුද්ධ ශාසනයේ ඒ තරම් හුරු තැනක් නෙවෙයිනේ. වටපිට බලනකොට වැඩ වාසය කරනු ලබන භික්ෂූන් වහන්සේලා බොහෝම සංවරයි. උන්වහන්සේලා නිහඬව බිම බලාගෙන තමන් වහන්සේලාගේ සිහිය පවත්වමින් වාසය කරනවා දකිනවා. කන්දරකට හරීම පුදුමයි. භාග්‍යවතුන් වහන්සේට සඳහන් කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩ වාසය කරන්නා වූ ස්වාමීන් වහන්සේලා හරීම සංවරයි. ඉක්මීමෙන් යුක්තව වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයන් දමනෙහිලා විශේෂිත දක්ෂතාවයක් දක්වන බවයි මට පේන්නේ. එහෙමයි කන්දරක භාග්‍යවතුන් වහන්සේට සඳහන් කළේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ පිළිබඳව සඳහන් කරන්නේ නැහැ. කන්දරකට කියලා දෙනවා කන්දරක. අතීතයේ යම් තාක් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙහි වැඩ වාසය කළා නම් ඒ සියලු බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලාගේ ශ්‍රාවක මහා සංඝ රත්නයේ හික්මෙව්වේ මේ විදිහටමයි. අනාගතයේදී යම් තාක් ලෝතුරා බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙනවා නම් ඒ සියලු බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලාගේ ශ්‍රාවක මහා සංඝරත්නය හික්මවන්නේත් මේ විදිහටමයි. එසේනම් වර්තමානයේදී සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තු ගෞතම නම් වූ මා විසින් මගේ ශ්‍රාවක මහා සංඝරත්නයත් ඒ විදිහටම තමයි හික්මවලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ හික්මවීම පිළිබඳව අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රය වර්තී බුදු පියාණන් වහන්සේලාගේ ශාසන පිළිබඳව සඳහන් කරමින් කන්දරකට කියලා දෙනවා. ඒ වෙලාවේදී කන්දරක කියන පරිබ්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ තවත් කාරණාවක් පැහැදිලි කරනවා. මේ භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවය පිළිබඳව ටිකක් විස්තර සහිතව කියලා දෙන්න බුදුරජාණන් වහන්සේ අදහස් කළා. කන්දරක මෙතන වාසය කරනවා බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරලා උතුම් අරිහත්ත්වේ සාක්ෂාත් කරගත්තු කීනාසව මහරහතන් වහන්සේලා. එතකොට ඒ ගග්ගරා පොකුණේ අසල වැඩ වාසය කරලා තියෙනවා ඒ වෙනකොට මහරහතන් වහන්සේලා. ඒ විතරක් නෙමෙයි කන්දරක. පංච ඕරම්භාගීය සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරපු අනාගාමී ආර්ය ශ්‍රාවකයන්න් වහන්සේලාත් මේ අතර වැඩ වාසය කරනවා. කාමරාග පටික කියන සංයෝජන ධර්මයන් තුනී භාවයට පත් කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ධර්මයන් යලි නූපදින විදිහට තමන්ගේ సంతාණයෙන් අතුගා දමපු සකදාගාමි උතුමාණන් වහන්සේලා මේ ස්ථානයේ වාසය කරනවා සෝවාන් ඵලලාභී උතුමාණන් වහන්සේලාත් මේ ස්ථානයේ වාසය කරනවා සෝවාන් මඟ වර්ධනය කරන්නා වූ ස්වාමීන් වහන්සේලාත් මෙතන වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිළිබඳව එහෙම කරුණු සඳහන් කරලා අවසානයේදී කන්දරකට සඳහන් කරනවා අතීතයේ වැඩ වාසය කරපු බුදු පියාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනය අනාගතයේදී වැඩ වාසය කරන සම්බුදු රජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනත් මේ විදිහමයි. ඒ වෙලාවේදී කන්දරක නිහඬ වෙනකොට පෙස්ස නැවතත් තමන්ගේ කතාව ආරම්භ කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලෝතුරා බුදු පියාණන් වහන්සේලාගේ භික්ෂුන් වහන්සේලා ඒ ශ්‍රාවක මහා සංඝ රත්නයේ ආශ්චර්යයි අద్භූතයි. හික්මීමෙන් යුක්තව කටයුතු කරනවා සතියෙන් යුක්තව කටයුතු කරනවා. භාග්‍යවතුන් වහන්සේ අපිත් ඒ වගේම තමයි. අපිට පුළුවන් හැටියට සිල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරනවා. අපිත් කාලෙන් කාලෙට සතර සතිපට්ඨානය තුල අපේ හිත ඉක්මවා ගන්නවා. කවුද මේ කියන්නේ? පෙස්ස කියන හත්ආරෝහක පුත්‍රයා. ඒ කාලේ ජීවත් වෙච්චි ගෘහපතියෙක්. මේ ගෘහපතිය සඳහන් කරනවා කොච්චර වැඩ තිබුණත් ස්වාමීන් වහන්සේ වහන්සේ අපි සීල් සමාදන් වෙනවා. අපි සතර සතිපට්ඨානය තුල වාසය කරනවා. ස්වාමීන් වහන්සේ කයෙහි කය අනුනුවණින් බලනවා. වේදනාවෙහි වේදනාව අනුනුවණින් බලනවා. සිතෙහි සිත අනුව නුවණින් බලනවා ධර්මා ධර්මයන්හි ධර්මානුපස්සීව වාසය කරනවා. තමන් විසින් සතිපට්ඨානය වඩන විදිහ පෙස්ස භාග්‍යවතුන් වහන්සේට හෙළිදරව් කරනවා. එහෙම සඳහන් කරලා පෙස්ස තවත් කාරණාවක් භාග්‍යවතුන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කොයි දේ කළත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මිනිස්සු හරීම අමුතුයි. මිනිස්සු අපිට හඳුනා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තිරිසංගත සත්තු නම් එහෙම නෙමෙයි. තිරිසංගත සත්තු Tamanට හිතෙන හිතෙන දේවල් හිතෙන හිතෙන වෙලාවට කරනවා. යම් කිසි සතෙකුට ආහාර පාන ගන්න ඕන වුණොත් ඒ සතා නොපැකිලව ඒ ආහාරය කරා ගමන් කරලා Tamanගේ කුස පුරව ගන්නවා. මල මුත්‍රා පහකරන අවශ්‍යතාවයක් ඇති වුණොත් මහා මාර්ගයේද උද්‍යානයේද සුදුසු තැනක්ද නුසුදුසු තැනක්ද කියලා කල්පනා කරන්නේ නැහැ. ඒ ත්‍රිසංගත සත්‍යයට හිතුණු වෙලාවේදී ඒ කටයුත්ත සිදු කරනවා. නමුත් මිනිස්සු එහෙම නෙවෙයි. එකක් හිතේ තියාගෙන එකක් කතා කරනවා වෙනම දෙයක් කරනවා. බලන්න පින්වතුනි පෙස්සර තිබුණු ප්‍රශ්නය අද දවසේදී ඔබට නැද්ද කියලා සමාජය පිළිබඳව ඇසුරු කරනකොට කාලයක් ගිහින් තමයි අපිට මතක් වෙන්නේ අනේ මං මේ පුද්ගලයා ඇසුරු කරපු එක කොයිතරම් අපරාධයක්ද කියලා. මගේ ජීවිතයට කොයිතරම් අයහපතක් මේ පුද්ගලයා නිසා සිදු වුණාද? එහෙම සිහිපත් වෙච්ච අවස්ථාවන් අනන්ත අප්‍රමාණ ඔබේ ජීවිතය තුළ ඇති. තවත් විදක සිහිපත් වෙන අපරාධ මං ඒ පුද්ගලයාට බැන්නේ. ඒ පුද්ගලයා බොහෝම හොඳ කල්යාණ මිත්‍රයෙක්. එයාව ඇසුරු කරන්ට ලැබුණා නම් මගේ ජීවිතේ මීට වඩා සාර්ථක වෙන්න තිබුණා. එහෙම හිතලා නැද්ද? එහෙම හිතෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී ඒ වගේම පෙස්සට හිතලා තිබුණා. එහෙම සඳහන් කරලා අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පෙස්ස ඔබ කියන කාරණාව හරි මිනිසුන්ගේ ගතිගුණ පිළිබඳව උඩින් බලලා අපිට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ පුද්ගලයා පිළිබඳව මනස සෙවිල්ලකින් යුක්තව වාසය කළත් ඒ පුද්ගලයා කවුද කියන එක තේරුම් කරගන්න බැරි නම් අපිට එකවරම ඔහුව පිළිබඳව නිගමනයකට එළඹෙනවා කියන කාරණාව ඉතාමත් දුෂ්කරයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පිස්ස මේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. දැන් පුද්ගලයෝ පිළිබඳවයි භාග්‍යවතුන් වහන්සේ පිස්සට සඳහන් කරන්නේ. කවුද මේ පුද්ගලයෝ හතර දෙනා? එක්කෙනෙක් ඉන්නවා අත්තන්තප. අනිත් එක්කෙනා තමයි පරන්තප. අනිත් එක්කෙනා තමයි අත්තන්තප පරන්තප අනිත් එක්කෙනා තමයි න අත්තන්තප න පරන්තප. ඒ කියලා කියන්නේ එක් පුද්ගලයෙක් ඉන්නවා තමාව තවනවා අනිත් අයව තවන්නේ නැහැ. තවත් පුද්ගලයෙක් ඉන්නවා අනිත් අයව තවනවා තමාව තවාගන්නේ නැහැ. තවත් පුද්ගලයෙක් ඉන්නවා සමුනුත් තවනවා අනිත් අයවත් තවනවා. ඒ වගේම විශේෂිත පුද්ගලයෙක් ඉන්නවා ඔහු තමා තවන්නෙත් නැහැ අනිත් අයව තවන්නෙත් නැහැ. අත්තන් තප කියලා කියන්නේ තමාව තැවීමට ලක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා යම්කිසි කෙනෙක් සුනක වෘතය ගෝවෘතය, අජවෘතය වගේ වෘත සමාදන් වෙලා බොහෝම අපහසුතාවයෙන් යුක්තව මේ ජීවිතය ගත කරනවා නම් ආන් තමාව තවා ගන්න කෙනෙක්. අනුන්ව තවන පුද්ගලයා පරන්තප ඒ කොයි වගේද මහා යාග කණු ඔසවලා තිබිලා කියලා බොහෝ සත්වයෝ පිරිසක් ගෙනල්ලා ඝාතනය කරලා දෙවියන් පුදනවා නම් ආන් අනිත් අයව තවනවා. තමනුත් තවන අනිත් අයවත් තවන පුද්ගලයා අත්තන් තපෝච පරන් තපෝච. ඒ කවුද? යම්කිසි කෙනෙක් විවිධාකාර යාගයන් සිදු කිරීම සඳහා සතුන් ගෙනල්ලා තියාගෙන තමනුත් බොහොම වෙහෙස මහන්සි වෙලා වෘතයන් සමාදන් වෙලා ඒ ස්ථානයට ගිහිල්ලා ඒ සත්තුන්ව යාග හෝම වලට ලක් කරනවා තමනුත් එතන අපහසුතාවයෙන් අනිත් අයවත් අපහසුතාවයෙන් න අත්තන්තපෝ න පරන්තපෝ තමන් තවන්නෙත් නැති අනුන් තවන්නෙත් නැති ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවුද ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනය තුල ප්‍රවෘජා භූමිය ලැබලා සීලයෙන් සංවරව කටයුතු කරන කෙනා තමන් තවන්නෙත් නෑ අනිත් අයව තවන්නෙත් නෑ සමාධි සම්පන්නව තමන්ගේ හිත සුවපත් භාවයට පත් කරගන්නා උතුමාණන් වහන්සේ තමන් තවන්නෙත් නෑ අනිත් අයව තවන්නෙත් නෑ සම්මා සම්බුද්ධ ශාසනය තුල අවසාන ඵලය වුණු උතුම් අරිහත්ත්වේ සාක්ෂාත් කරගෙන නිවන් පුරයට වැඩම කරන්නා වූ කෙනා තමන්ව තවන්නෙත් නැතුව අනුන්ව තවන්නෙත් නැතුව සුවසේ මේ සංසාර ගමන නික්මවන කෙනා කියලා භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී අරුත් විවරණය කරලා තියෙනවා. සූත්‍ර දේශනාවේ දීර්ඝ විස්තරයක් ප්‍රකාශ කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ගහපති වර්ගයේ තුල ඇතුළත් වෙච්ච සූත්‍රයන්හි සාරය විතරයි අද කියලා දෙන්නේ. මේ සූත්‍ර දේශනා වාර්ථ කතාවත් සමග දීර්ඝව ඔබට හෙට දවසේදී ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබෙනවා. එතකොට අපි මේ තාක් වෙලා සාකච්ඡා කළේ කුමක්ද? ගාපති වග්ගයේ ඇතුළත් වෙන පළවෙනි සූත්‍රයේ කන්දරක සූත්‍රය ගැන. අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව අවසන් වෙලා සඳහන් කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි මේ සූත්‍ර දේශනාව අවසන් වෙනකන් කන්දරකත් පෙස්සත් අහගෙන හිටියානම් අනිවාර්යයෙන්ම කන්දරකයි පෙස්සයි දෙන සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා දේශනා කළා. ඇයි එහෙම සඳහන් කරන්නට හේතුව මේ සූත්‍ර දේශනාව අතරමඟදී අවසර අරගෙන කන්දරකත් පෙස්සත් නැගිටලා තමන්ගේ රාජකාරිවලට යනවා සම්පූර්ණ වශයෙන්ම මේ සූත්‍රය භික්ෂුන් වහන්සේලාටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් කන්දරක සූත්‍රයේ විදිහට නිමාවටපත් වෙනකොට ඊළඟ දවසේදී ඒ කියන්නේ අනිද්දා දවසේදී ඔබට ශ්‍රවණය කරන්න ලැබෙනවා අට්ඨක නාගර කියන සූත්‍රය. මේ අට්ඨක නාගර සූත්‍රය දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ නෙමෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේ. අග්ග උපස්ථායක වුණු ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයේ මතක තියාගෙන බොහෝ කාලයක් පුරාවට ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ධර්ම කාරණාවන් දේශනා කරපු කරුණාවන්ත හදවතක් තිබුණු ස්වාමීන් වහන්සේ නමක් හැටියටයි අපි ත්‍රිපිටක පාළියෙන් හඳුනාගෙන තියෙන්නේ. අට්ටක නාගර මේ සූත්‍ර දේශනාවට මේ නම ලැබෙන්න විශේෂිත හේතුවක් තියෙනවා. අට්ටක කියන ග්‍රාමයේහි වාසය කරලා තියෙනවා දශම කියන නමින් ගෘහපතියෙක්. මේ අට්ටක කියන ගම්මානයේහි වාසය කරපු මේ දශම ගෘහපතියට තමයි ආනන්ද හාමුදුරුවෝ මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. ඒකයි මේ සූත්‍රයේට අට්ටකනාගර කියලා නම් ලැබිලා තියෙන්නේ. අට්ටක කියන ග්‍රාමයේ වාසය කරපු දසම ගෘහපතියා භික්ෂූන් වහන්සේලා මුණ ගැහෙන්න එනවා. ඇවිල්ලා අහනවා භික්ෂූන් වහන්සේලාගෙන් ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? ගෘහපතිය ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේහි නෑ. උන්වහන්සේ ටිකක් බැහැරට වැඩම කරලා. ඒ වෙලාවේදී දසම ගෘහපතියා කල්පනා කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්නම ඕනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහුනොත් තමයි මට වටිනා දහම් පරයයක් ඉගෙන ගන්න ලැබෙන්නේ. ඒ හින්දා කොහොම හරි ආනන්ද හාමුදුරුව මුණ ගැහෙන්න ඕන කියලා දසම ගෘහපතියා ආනන්ද ස්වාමීන් වහන්සේ හොයාගෙන යනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා වන්දනාමාන කරලා එකත් පස්ව වාඩි වෙලා ආනව දසම ස්වාමීනි ආනන්දයන් වහන්සේ යම්කිසි කෙනෙක් එක්කුගේ ජීවිතය තුළ ඇති වෙලා තිබෙන්නා වූ ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා නොලැබූ අධිගමයන් ලබා ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු එකම ධර්ම කාරණාවක් මට කියලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. තමන්ගේ ජීවිතය තුළ තියෙනා වූ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය වෙලා යන්නටත් ඕනේ. තමන්ට ලැබිලා නැති අධිගමයන් සාක්ෂාත් වෙන්නටත් ඕනේ. මේ කාරණාවන් දෙකම सिद्ध කරගන්න පුළුවන් එකම ධර්මපරියායක් මට කියලා දෙන්න කියලා දසම ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලා හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේදී සඳහන් කරනවා දසම ගෘහපති එහෙනම් අහගන්නට. ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා දසම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම්කිසි කෙනෙක් පංචකාම සම්පත්තියෙන් අතහැරලා දාලා ඒ වාගින් තමන්ගේ හිත මුදවාගෙන විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානයට සමවැදී වාසය කරනවා නම් ආන් ඒක නොලැබූ අධිගමයන් ලබන්න හේතුවක් වෙනවා කියලා දේශනා කළා. ඒ කියන්නේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට හේතු උපනිශ්‍රේ වෙන ධර්මතාවයක් තමයි ප්‍රථම ධානය. යම් කෙනෙක් කුමන හෝ කර්මස්ථානයක් ඇසුරු කරමින් ප්‍රථම ධානය වඩනවා නම් බහුල කරනවා නම් බහුලීකృత කරනවා නම් ඒ කෙනාට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා නුදුරේදීම ඊළඟට ආනන්ද හාමුදුරුව කියලා දෙනවා දශම යම් කිසි කෙනෙක් දෙවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා නම් තුන්වෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා නම් හතරවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා නම් ඒ වගේම මෛත්‍රී චේතෝ විමුක්තිය ලබාගෙන වාසය කරනවා නම් කරුණාව දස දිශාවට පතුරවනවා නම් මුදිතාව තමන්ගේ ජීවිතය තුල වඩා වර්ධනය කරනවා නම් උපේක්ෂාව පුරුදු කරනවා නම් ඒ කියන්නේ මොනවද මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මෙතනදී දසම ගෘහපතියට කියලා දෙන්නේ සතර බ්‍රහ්ම විහරණයන් පිළිබඳව කියලා දෙනවා ඉස්සරලා දේශනා කළා ධානා හතර පිළිබඳව ධානා හතරයි සතර බ්‍රහ්ම විහරණයයි එතකොට එතන කාරණාවන් 8ක් ආනන්ද හාමුදුරුවෝ දශමට කියලා දුන්නා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ආකාසානංචායතනය බහුල කරනවා නම් බහුලීකృత කරනවා නම් ආන් ඒ කෙනත් නිවනට සමීප වෙන කෙනෙක්. විඥානංචායතනය යම් කිසි කෙනෙක් බහුලව බහුලීකృతව පුරුදු පුහුණු කරනවා නම් අන්න නිවනට සමීප වෙන කෙනෙක්. යම් කිසි කෙනෙක් ආකින්චඤ්ඤායතනය තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරනවා නම් ආ නිවනට සමීප වෙන කෙනෙක් කියලා ආනන්ද හාමුදුරුවෝ කියලා දෙනවා. එතකොට කාරණා කීයක් ආනන්ද සාමීන් වහන්සේ දශමට කියලා දුන්නාද? කාරණා 11ක් කියලා දුන්නා. ධාන 4යි, සතර බ්‍රහ්ම විහාර, එතන කාරණා 4යි, ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ සහ ආකින්චඤ්ඤායතනෙ. මෙන්න මේ කමඨහන් තුනත් එක්ක කර්මස්ථාන 11ක් කියලා දුන්නා. දසම ගෘහපතියා බොහෝම සන්තෝෂ භාවයට පත් වෙලා සඳහන් කරනවා ස්වාමීනි ආනන්දයන් වහන්සේ ආවේ එක අමෘතද්වාරයක් දැනගෙන යන්න. එකම එක කාරණාවක් විතරයි මම ඔබ වහන්සේගෙන් විමසුවේ. නමුත් එක අමෘතද්වාරය හොයාගෙන ආපු මට අමෘතද්වාර 11ක් ඔබ වහන්සේ කියලා දුන්නා. ඔබ වහන්සේ හෙට දවසේදී මගේ නිවසේ දාණයට වැඩම කරන සීක්වා කියලා සන්තෝෂභාවයටපත් වුණු දසම ගෘහපතියා එදා ආනන්ද ස්වාමීන් වහන්සේට දාණයට ආරාධනා කරලා පසුදා දාණය පූජා කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩම කොට වදාළ මහා සංඝ රත්නයට වස්ත්‍ර පූජා කළා කියලා මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙනවා. ඒ තමයි අට්ටක නාගර සූත්‍රය. ඔබට ශ්‍රවණය කරන්න පුළුවන් දීර්ඝ වශයෙන් අනිද්දා දවසේදී. ඊළඟට තුන්වෙනි සූත්‍ර දේශනාව හැටියට ගහපති වග්ගයේ අන්තර්ගත වෙන්නේ සීක සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත්පුර නීග්‍රෝධාරාමයේ වැඩ වාසය කරන සමයකදී තමයි මේ අසිරිමත් සූත්‍ර දේශනාව සිදු කරන්නේ. මේ සූත්‍ර දේශනාවත් පින්වතුනි ආනන්ද සාමීන් වහන්සේගේ දේශනාවක් හැටියටමයි අපිට හඳුනා ගන්නට අවස්ථාව ලැබෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ උපන් ගම ශාක්‍ය ජනපදයේට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග වැඩ කරපු මොහොතේදී කිඹුල්වත්පුර වාසය කරපු ඒ ශාක්‍ය කුමාරවරු සන්තාගාර ශාලාවක් කරවලා මේ සන්තාගාර ශාලාව අවසානයේදී ඒ අය තීරණය කරනවා අපේ ඥාතිවරයාණන් වහන්සේ ලෝතුරා බුදු වහන්සේ වැඩම කරලා මේ ස්ථානය මුලින්ම පරිහරණය කරනවා නම් ඒක පූජනීය වස්තුවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරමු කියලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට ආරාධනා කරනවා මේ සන්තාගාර ශාලාවට වඩින්න කියලා. භාග්‍යවතුන් වහන්සේත් මහා සංඝ රත්නයත් සන්තාගාර ශාලාවට වැඩම කරලා ඒ ස්ථානයේ ඒ අයගේ උපස්ථාන ලැබලා අවසානයේදී දැහැමි කතාවෙන් කරුණු දක්වලා භාග්‍යවතුන් වහන්සේ අනද හිමියන්ට සඳහන් කරනවා ආනන්ද මගේ පිට ගිලන් වෙලා මගේ පිටේ රුදාවක් ඇති වෙලා තියෙන්නේ ආනන්ද මේ ශාක්‍ය වංශයේ කුල දරුවන්ට කියලා දෙන්න සේක ප්‍රතිපදාව. ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝම සතුටින් ඒ කාරණාව පිළි අරගෙන මහා නාම ශාක්‍යව ආමන්ත්‍රණය කරනවා. පින්වතුනි අපේ ගම්මානයේහි අපේ විහාරස්ථානයේහි අපි දකිනවා ප්‍රධාන උපාසක මහත්තයෙක් ඉන්නවා. ආන් ඒ වගේ තමයි එදා කිඹුල්වත් පුරේහි රජකම් කරපු මහා නාම ශාක්‍යයත් ඒ ශාක්‍ය ජනපදෙහි වාසය කරපු ප්‍රධාන උපාසක මහත්තයා හැටියට තමයි කටයුතු කරලා තියෙන්නේ. හැබැයි අද කාලෙහි වාසය කරන්නා උපාසක මහත්තුරු වගේ නෙමෙයි. මේ මහා නාම ශාක්‍යයා සකදාගාමි ආර්ය ශ්‍රාවකේ. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ මහා නාම ශාක්‍යයට ආමන්ත්‍රණය කරලා සඳහන් කරනවා මහා නාම ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ශේක ප්‍රතිපදාව මොකක්ද කියලා ඔබ දන්නවද? ආනන්දයන් වහන්සේ සියලු දෙනාගේ දැන ගැනීම පිණිස ඒ කාරණාව අපිට කියා දෙනසේක්වා ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා දෙනවා යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් පරිපූර්ණ සිල්ලතුව තමන්ගේ ජීවිතය ගත කරනවා නම් ඉන්ද්‍රිය සංවරයෙන් තමන්ගේ ඇස කන නාසය දිවකය ආදී ඉන්ද්‍රියන් සංවර කරගන්නවා නම් ආජීව පාරිශුද්ධ සීලය ප්‍රත්‍යසන්නිසිත සීලය තමන්ගේ ජීවිතය තුළ ආරක්ෂා කරනවා නම් ප්‍රථම ධානය දෙවෙනි ධානය තුන්වෙනි හතරවෙනි ධානය වඩනවා නම් නිදි වර්ජිතව බණ භාවනා කටයුතු වල නිරත වෙනවා නම් ශ්‍රද්ධාදී සප්ත ධර්මයන්ගෙන් සමන්වාගතව කටයුතු කරනවා නම් ඒ වගේම යම් කිසි කෙනෙක් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵලයට පැමිණීම පිණිස තමන්ගේ ප්‍රතිපදාව සකස් කර ගන්නවා නම් ආන් ඒක තමයි කිව්වා ශේක ප්‍රතිපදාව. ආනන්ද සාමීන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ මුල ඉඳන් අරිහත්ත්වයට දක්වාම මහා නාම ශාක්‍යයට කියලා දෙනවා. මේ සූත්‍ර දේශනාව අවසන් වෙනකොට භාග්‍යවතුන් වහන්සේ පවා ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ කිඹුල්වත්පුර වාසය කරපු ශාක්‍ය ජනපදයේහි ඒ ශාක්‍ය කුලයේ ඇත්තෝ බොහෝ සෙයින් සන්තෝෂ භාවයටපත් වෙනවා. බොහෝ දෙනෙක් සෝවාන් ආදී මගඵල නිවන් සාක්ෂාත් කරගන්නවා කියලා සූත්‍රයේහි අවසානයේදී සහ අර්ථ කතාව තුළ සඳහන් වෙලා තියෙනවා. ඒ තමයි ශේක සූත්‍රය ගහපති වග්ගයේ ඇතුළත් වෙන තුන්වෙනි සූත්‍රය. ඒ සූත්‍ර දේශනාවත් ඔබට තව දින කිහිපයක්කදී ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබෙනවා අර්ථ කතාවන්හි සවිස්තර ඇතුව ඔබට ඒ කාරණාවන් ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරයි. හතරවෙනි සූත්‍රයේ හැටියට ගහපති වග්ගයේ අන්තර්ගත වෙන්නේ පෝතලිය සූත්‍රය. පොතලිය සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේගේම දේශනාවක්. මේ සූත්‍රයෙන් අපිට ඉගෙන ගන්නට ලැබෙන විශේෂිත කාරණාවක් තියෙනවා. ඒ තමයි ගෘහපතියා කියලා කියන්නේ කවුද කියන කාරණාව. මේ වග්ගයේ නමත් ගහපති වග්ගයනේ. එතකොට ගෘහපතියා කියන්නේ කවුද කියන කාරණාව පැහැදිලි කරන්නේ මේ පොතලිය සූත්‍රයෙන් එහෙමත් නැත්නම් ගහපති වග්ගයේ හතරවෙනි සූත්‍රයේ. අංගුත්තරාප කියන ජනපදයේහි ආපන කියන ගමෙහි තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කළේ. ඒ ස්ථානයට පැමිණෙනවා පෝතලිය ගෘහපතියා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ළඟ හිටගෙන ඉන්නකොට බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා ගෘහපතිය උතන ආසන තියෙනවා කැමැති ආසනයක වාඩි වෙන්න. මේක පිළිගත්තේ නැහැ කේන්ති ගියා. දෙවෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා පෝතලිය වාඩි වෙන්න ඔය ආසන තියෙන්නේ කේන්ති ගියා. තුන්වෙනි වතාවෙදිත් සඳහන් කළා ඒ වතාවෙදිත් කේන්තියෙන් භාග්‍යවතුන් වහන්සේ දිහා බැලුවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ආනවා පෝතලිය මං තුන් වතාවක්ම ඔබට වාඩි වෙන්න කිව්වා. ඇයි වාඩි වුණේ නැත්තේ? ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මට කතා කළේ පෝතලිය ගෘහපතියා කියලා. මට ගෘහපතියා කියන වචනයෙන් ආමන්ත්‍රණය කිරීම සුදුසු නෑ. මං සියලු දේවල් අතහැරපු කෙනෙක්. මම අතහැරපු කෙනෙක් හැටියට වාසය කරනකොට ඔබ වහන්සේ ඇයි මට ගෘහපතියා කියලා කිව්වේ? අන්න ප්‍රශ්නයක්. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ආනව පෝතලිය නුඹ කියනවා සියලුම දේවල් අතහැරියා කියලා. කොහොමද ඔබ සියලුම දේවල් අතහැරියේ කියලා ඇහුවා. ඒ වෙලාවේදී පොතලිය සඳහන් කරනවා මං සිදු කරනු ලබන සියලුම රැකී රක්ෂාවන් රන් දෙදී මුතුමෙනි කර්මාන්ත වෙනවා නම් ඒවා ගව පාලනය වෙනවා නම් ඒවා හස්ති පාලනය වෙනවා නම් ඒ සියලුම දේවල් මගේ දරුවන්ට බාර දුන්නා රන් දෙදී මුතුමෙනික් සියල්ලම දරුවන්ට පවරලයි තියෙන්නේ මං කිසිම දෙයක් පරිහරණය කරන්නේ නැහැ දරුවන්ගෙන් ලැබෙන දෙයක් අරගෙන ජීවත් වෙනවා ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මදසිනා පහල කරලා සඳහන් කරනවා ගෘහපතිය ආර්ය විනයෙහි අතහැරීම කියන්නේ නම් ඕක නෙවෙයි. ආර්ය විනයේ සංවරභාවය කියන්නේ නම් ඕක නෙවෙයි. ඒ වෙලාවේදී පොතලියට හිතෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරනු ලබන ආර්ය විනයේ අතහැරීම මොකක්ද කියලා ඉගෙන ගන්නට. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආර්ය විනයේ අතහැරීම කියන්නේ මොකක්ද කියලා මට කියලා දෙන්න කිව්වා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාරණා 8කින් සංවර වෙන කෙනා ආර්ය විනයේ හික්මුණු කෙනා කියලා මම සඳහන් කරනවා. මොනවද ඒ කාරණාට යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතය සිදු කරන්නේ නැතුව ප්‍රාණඝාතය අතහරිනවා නම් ඒ කියන්නේ බොහෝ කාලයක් පුරාවට යම් කෙනෙක් ප්‍රාණඝාතය සිදු කරමින් වාසය කරනවා. එයා අදිෂ්ඨාන කරනවා අද ඉඳන් මං සත්තු මරන්නේ නැහැ. ආන් එහෙම තමන්ගේ හිතේ දැඩි වීරියක් උත්සාහයක් ඇති කරගෙන අන්න ඒ කෙනා එතෙන් පටන් ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරනවා නම් ආන් ඒ කෙනා ආර්ය විනය තුල සංවරභාවයට පත් වෙච්ච කෙනෙක්. ආර්ය විනයෙහි සියලු දේ අතහැරපු කෙනා කියලා සඳහන් කරන්නේ ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරන කෙනාටයි. යම් කිසි කෙනෙක් අනිත් අයගේ දේවල් ගන්නේ නැතුව තමන් සතු දේවල් වලින් විතරක් තමන්ගේ ජීවිතය පවත්වනවා නම් ආන් ඒකයි ආර්ය විනයෙහි අතහැරීම කියලා කියන්නේ. යම් කෙනෙක් සත්‍යයෙන් සත්‍ය ගලපා කතා කරමින් බොරුවෙන් වැළකී වාසය කරනවා නම් කේලම් නොකීමෙන් කේලම් දුරු කරනවා නම් විෂම ලෝභය දුරු කරනවා නම් ඒ වගේම ව්‍යාපාදය දුරු කරනවා නම් මිත්‍යා දෘෂ්ටිය දුරු කරනවා නම් මානය දුරු කරනවා නම් අකුසල ධර්මයෝ යම් කෙනෙක් දුරු කරනවා නම් ආන් ඒ කෙනා තමයි ආර්ය විනය තුල නියම අතහැරීම සිදු කලේ කියලා මම සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා මෙහෙම පැහැදිලි කරලා කාමයන්ගේ තියෙනා වූ ආදීනවයන් මොනවද කියලා පොතලියට කියලා දෙනවා. පොතලිය යම් කිසි කෙනෙක් කාමයන් කෙරෙහි සිත පවත්වනවා නම් හරියට සුනකේකට මස් කටුවක් ලැබුණා වගේ හා සමානයි. සුනකේකට මස් කටුවක් ලැබුණාම ඒ සුනකයා ඒ මස් කටුව හපනකොට Tamange කටින්ම එන්නා වූ ලේ රසය විඳිනවා විනා මස් කටුවේ රසයක් විඳින්නේ නැහැ. ඒ වගේම මේ කාමයෝ කියලා කියන්නේ බැහැගෙන යන්නා වූ මස් ඇදල්ලක් හා සමානයි. ඵල ඇති රුකකට සමානයි. නින්දේදී දකින්නා වූ සිහිනයකට සමානයි. මේ ආදී විවිධාකාර උපමාවන් ඇසුරු කරගෙන භාග්‍යවතුන් වහන්සේ පෝතලිය කියන ගෘහපතියාට ආර්ය ශ්‍රාවකයෙක් වීම පිණිස හේතු වෙන්නා වූ ප්‍රතිපදාව කියලා දීලා ගෘහපතිභාවයේහි ආර්ය විනයෙහි හික්මීම තුලක් තියෙනා වූ වෙනස පැහැදිලි කරන සූත්‍රයයි පෝතලිය සූත්‍රය. ඒ සූත්‍රය තමයි ගහපති වග්ගෙහි හතර වෙනුවට සඳහන් වෙලා තියෙන්නේ. ඊළඟ සූත්‍රය පස්වෙනි සූත්‍රය තමයි ජීවක සූත්‍රය. ලෝතර බුදු පියාණන් වහන්සේගේ වෛද්‍යවරයා ජීවක වෛද්‍යතුමා තමයි භාග්‍යවතුන් වහන්සේ සමග මේ කතා සංවාපය ඇති කරගන්නේ. මේ ධර්ම සාකච්ඡාව ඇති කරගන්න. ජීවක විසින් පූජා කරපු අඹ උයනේහි වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේ ළඟට ගමන් කරපු ජීවක සඳහන් කරනවා ශාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙවන් චෝදනාවක් සමාජය තුල පැතිරිලා යනවා. කවර චෝදනාවක්ද? ලෞතුරා බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් සත්තු මරණවා. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සතුන් මරා මස් පිළියෙල කරපුවාම ඒක බුදුරජාණන් වහන්සේ වළඳනවා. ස්වාමීනි මේ කතාව ඇත්තක්ද? ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා ජීවක භාග්‍යවතුන් වහන්සේ එහෙම දෙයක් සඳහන් කරලා නැහැ. බුදුරජාණන් වහන්සේට සිදු කරනු ලබන අභූත චෝදනාවක්. යම්කිසි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ උදෙසා හරි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය උදෙසා හරි සතෙකු මරණවා නම් ඒ පුද්ගලයා කාරණා පහකින් පව රැස් කරගන්නවා. මොනවද ඒ කාරණා පහ? අසවල් ප්‍රාණියා අරගෙන එන්නයි කියලා සඳහන් කරනකොට මෙතන අකුසලයක් සිද්ධ වෙනවා කිව්වා. ඒ ප්‍රාණියා බොහෝම දුකසේ අරගෙන එනකොටත් ඒ පුද්ගලයාට පාපයක් සිද්ධ වෙනවා කිව්වා. ප්‍රාණියා මරණයට පත් කරන්න කියලා කියනකොටත් ඒ සත්‍යයව මරන්න අන කරනකොටත් ඒ අන කරපු පුද්ගලයාට අකුසලයක් සිද්ධ වෙනවා කිව්වා. ඒ සතාව මරණයට පත් කරනකොට අකුසලයක් සිද්ධ වෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ හෝ තථාගතයන්න් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් අකප වූ මසින් පූජා කිරීම නිසා ඒ පුද්ගලයාට අකුසලයක් සිද්ධ වෙනවා කියලා දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට සඳහන් කරලා පැහැදිලි කරනවා ජීවකට කැප මස් මාංශ කියන්නේ මොනවද කියලා. අකැප මස් මාංශ කියන්නේ මොනවද කියලා. දිත්තං සුතං පරිසංචිතං මංසං අපරිභෝගං වදාමි. යම් කිසි මොහතකදී මාගේ ශ්‍රාවකයාණන් වහන්සේලාට දකින්ට ලැබුණොත් උන්වහන්සේලා වෙනුවෙන් සතෙක් මරනවා කියලා. උන්වහන්සේලාට ශ්‍රවණය කරන්ට ලැබුණොත් උන්වහන්සේලා වෙනුවෙන් සතෙක් මරනවා කියලා. උන්වහන්සේලාට මස් පිළිගැන්වීම පිණිස සතෙක් මරනවා කියලා හිතුණොත් ආන්ගේ මාංශය අකපයි කියලා සඳහන් කළා. යම්කිසි මොහතකදී Taman වෙනුවෙන් සතෙක් මරනවා කියලා උන්වහන්සේලාට පෙනුනේ නැත්තම් උන්වහන්සේලාට ඇහුනේ නැත්තම් උන්වහන්සේලාට හැඟුනේ නැත්තම් ආන් ඒ මාංශය කැපයි කියලා සඳහන් කළා. එතකොට යම්කිසි මොහොතකදී යම්කිසි ශ්‍රාවකයාණන් වහන්සේ නමකට දැනුනොත් එහෙම තමන් වහන්සේ වෙනුවෙන් සතෙක් මරනවා කියලා. තමන් වහන්සේ වෙනුවෙන් සතෙක් මරනවා කියලා අහන්න ලැබුණොත්, දකින්න ලැබුණොත්, අහන්න ලැබුණොත්, තමන්ට හිතුනොත් ආන් ඒ මාංශය වළඳන්න එපා. තමන් වෙනුවෙන් මරනවා කියලා දැක්කේ නැත්තම්, තමන් වෙනුවෙන් මරනවා කියලා ඇහුණ නැත්තම් තමන් වෙනුවෙන් මම මරන්නේ කියලා හිතුනේ නැත්තම් ආන්ගේ මාංශය කැපයි කියලා භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාලා. ඒ තමයි පස්වෙනි සූත්‍රයේ ජීවක සූත්‍රය. ඊළඟට හයවෙනි සූත්‍රයේ උපාලි සූත්‍රය. ලෝතර බුදු පියාණන් වහන්සේ සහ උපාලි ගෘහපති අතර ඇති වුණු සංවාදයක් තමයි මේ සූත්‍රයට මුල් වෙලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පාවාරික කියන සිටුවරයා විසින් කරවා පූජා කරපු ආරාමයේ වැඩ වාසය කරනකොට දීඝ තපස්සියේ ස්ථානයට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ යම් කිසි කෙනෙකුට කර්මයන් රැස්වීම පිණිස ඔබ වහන්සේ දණ්ඩ කීයක් පනවනවද කියලා ඇහුවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මේ ආර්ය විනයෙහි භාග්‍යවතුන් වහන්සේලා දණ්ඩ දණ්ඩ කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. කර්ම කර්ම කියන වචනයයි පාවිච්චි කරන්නේ. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන කර්මයන් තුන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ වෙලාවේදී දීඝ තපස්වී අහනවා ස්වාමීනි ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මේ කර්මයන් අතරින් වඩා ප්‍රබල වෙන්නේ මොකක්ද? මනෝ කර්මයයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. දීඝ තපස්වී මේ කාරණාව පිළිගත්තේ නැහැ. කාය දණ්ඩයම බලවත් වෙන බව භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරලා අවසානයේදී ඒ කාරණාව නිගණ්ඨනාත පුත්‍රයා ළඟටත් අරගෙන ගිහිල්ලා නිගණ්ඨනාථ පුත්‍රයා උපාලි ගෘහපතිව වාදය සඳහා පිටත් කරලා එවනවා. භාග්‍යවතුන් වහන්සේ සමග වාදයට එළඹුණු උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේගේ ධර්මකාරණා පැහැදිලි කිරීමේදී පළවෙනි කාරණාවෙන්ම බුදුරජාණන් වහන්සේව සරණ යනවා. බොහෝ කාරණාවන් විමසලා භාග්‍යවතුන් වහන්සේගේ වාග් විශාරදභාවය දැනගෙන උපාලි ගෘහපතියා ගාථා 500කින් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්ණනා කළා කියලා මේ සූත්‍රයේ අන්තර්ගත වෙනවා. මේ සූත්‍රයට මූලික වුණු කාරණාවන් තුනයි. ඒ තමයි කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ, අනිත් එක කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. මෙන්න මේ කාරණාවන් තුන බැගින් කාරණා හයක් මුල් වෙලා සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ සහ උපාලි ගෘහපතියා අතර ඇති වුණු සාකච්ඡාවක සංවාදයක ප්‍රතිඵලයක් හැටියටයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සූත්‍රය උපාලි කියන නමින් ගහපති වග්ගයේ 6 වෙනි සූත්‍රය හැටියට අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට 7 වෙනි සූත්‍රය තමයි කුක්කුරවතිය සූත්‍රය. කුක්කුරවතිය සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නේ පුන්න කියන ගවවෘතේ ආරක්ෂා කරපු එක්තරා පුද්ගලයෙකුට. ඒ වගේම සේනිය කියන සුනක වෘතේ ආරක්ෂා කරපු එක්තරා පුද්ගලයෙකුට. මේ පුද්ගලයෝ දෙන්න භාග්‍යවතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මේ ආරක්ෂා කරන්නා වූ වෘතයන් නිසා අපි අනාගතයේදී යම් දවසක කොයි වගේ ස්ථානයක උපදීද කියලා අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ආරක්ෂා කරන වෘතයන් නිසා එහි ප්‍රතිඵලයක් හැටියට මරණින් මත්තේ කොහේ උපදීද කියලා ඇහුවේ. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ගවයෙක් වගේ හැසිරීම පුරුදු කරනවා නම් එයා මරණින් මත්තේ ගවයෙක් බවට පත් වෙනවා. යම් කිසි කෙනෙක් සුනකයෙක් වගේ තමන්ගේ චර්යාව මේ ජීවිතය තුළ හුරු කරනවා නම් එයා සුනකයෙක් වෙලා ඊළඟ භවයේ උප්පත්තිය ලබනවා. එහෙම සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ කර්මයන් හතරක් පිළිබඳව පැහැදිලි කරනවා. කළු කර්ම, සුදු කර්ම, කළු සුදු මිශ්‍රිත කර්ම, කළුත් නොවන සුදුත් නොවන කර්ම. භාග්‍යවතුන් වහන්සේ කළුත් නොවන සුදුත් නොවන කර්මයන් හැටියට දේශනා කරන්නේ සම්බුද්ධ ශාසනය තුල අරිහත්ත්වය කරා යන මාර්ගය මේ සූත්‍ර දේශනාව අවසානයේදී සේනිය කියන පුද්ගලයා තමන්ගේ වෘතයන් අතහැරලා දානවා පුන්න කියන පුද්ගලයාත් තමන්ගේ වෘත්තයන් අතහැරලා දානවා. ශේනිය ප්‍රවෘජා භූමියටපත් වෙලා ටික කාලයක් ගත වුණාම අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්නවා. මේ සූත්‍රයේට කුක්කුරවතිය කියන නම ලැබිලා තියෙන්නේ කුක්කුර කියලා කියන්නේ සුනතයාට කියන නමක්. සුනක වෘතය ආරක්ෂා කරපු මේ ශේනිය කියනා වූ අචේලකයා අරිහත්ත්වේ සාක්ෂාත් කරගත්තා. ඒ කාරණාව මුල් කරගෙනයි මේ සූත්‍රයට කුක්කුරවතිය කියන නම ලැබිලා තියෙන්නේ. ඊළඟට අටවෙනි සූත්‍රය අබේරාජ කුමාර සූත්‍රය අබේරාජ කුමාරයා නිගණ්ඨනාත පුත්‍රයාගේ කීමහල බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් කිසි වචනයක් කෙනෙකුට අප්‍රියයි නම් අමනාපයි නම් ඒ වචනය බුදුරජාණන් වහන්සේ කියනවද කියලා ඇහුවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා ඒක නිශ්චිතවම මට උත්තරයක් දෙන්න බෑ කියලා. එතනින් තමයි සාකච්ඡාව ආරම්භ වෙන්නේ. අවසානයේදී අබේරාජ කුමාරයා ලෝතුරා බුදු පියාණන් වහන්සේ පිළිබඳව පැහැදෙනවා භාග්‍යවතුන් වහන්සේගේ වාග් විලාසය පිළිබඳව දීර්ඝ කරුණු රාශියක් මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙනවා යම් කිසි වචනයක් සත්‍යයිද එයින් යම් කෙනෙකුට අර්ථයක් සිද්ධ වෙනවාද ඒ වචන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කතා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී එදා අබේරාජ කුමාරට කියලා දෙනවා ඒක අටවෙනි සූත්‍රය අබේරාජ කුමාර සූත්‍රය. ඊළඟට නවවෙනි සූත්‍රය බහුවේදනීය සූත්‍රය. බහුවේදනීය සූත්‍රය පිළිබඳව කතා පුවත සඳහන් වෙන්නේ උදායි කියන හාමුදුරුව සහ පංචකංග කියන වඩුවා අතර ඇති වුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියටයි. පංචකංග වඩුවා සඳහන් කරනවා උදායි ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ ශප වේදනාව සහ දුක් වේදනාව කියලා වේදනා දෙකක් සඳහන් කළා. උදායි ආමඳුරෝ සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ ශප දුක උපේක්ඛා කියලා වේදනා තුනක් සඳහන් කළා. මේ කාරණාව පිළිබඳව වාද විවාදය දුරට ගමන් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට මේ කාරණාව ශ්‍රවණය කරන්ට ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කරුණ සිහිපත් කරපුවාම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මම වේදනාව ආකාර දෙකකට සඳහන් කරලා තියෙනවා ආකාර 3කට ආකාර 5කට ආකාර 6කට ආකාර 18කට ආකාර 36කට ආකාර 108කට විවිධාකාරයෙන් වේදනාව බෙද බෙදා බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වලදී දේශනා කරලා තියෙනවා ධර්ම කාරණා තියෙන්නේ ගැටීම් ඇති කරගන්න නෙමෙයි ඒවා අවබෝධ කරගෙන නිවන සාක්ෂාත් කරගන්නයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මෙතනදී හෙළිදරව් කරනවා. ඒ තමයි නවවෙනි සූත්‍රයේ බහුවේදනීය සූත්‍රය. ඊළඟට අවසාන සූත්‍රය අපන්නක සූත්‍රය මේ සූත්‍ර දේශනාව සිදු කරන්නේත් ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි භාග්‍යවතුන් වහන්සේ කොසල් දනාවෙහි චාරිකාවෙහි වැඩම කරනකොට ශාලා කියන බ්‍රාහ්මණ ගමට වැඩම කරනවා. ඒ වෙලාවේදී ශාලා කියන ගමෙහි වාසය කරපු ගෘහපතිවරුන්ගෙන් අහනවා ගෘහපතිවරුනි නොබලා සරණ ගියපු යම් ශාස්ත්‍රවරයෙක් ඉන්නවද? ඒ අය පිළිතුරු දෙනවා භාග්‍යවතුන් වහන්සේ එහෙම කෙනෙක් නැහැ. එහෙනම් නුඹලාට ශාස්ත්‍රවරයෙක් නැත්නම් මානේ දේශනා කරනු ලබන ධර්මයන්හි හික්මෙන්ද ඒක නුඹලාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතී කියලා භාග්‍යවතුන් වහන්සේ දස වස්තුක සම්මා දිට්ඨියෙහි පටන් කම්මස්සගත සම්මාදිට්ඨියෙහි පටන් අරිහත්ත්වයේ පිණිස පවතිනා වූ ඒ උතුම් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත උතුම් ආර්ය මාර්ගයේ ඒ ශාලාවසි බමුණන්ට දේශනා කරනවා අකණ්ඩව ඒ සූත්‍ර දේශනාව තුළ ශ්‍රාවක භාවයේහි පටන් අරිහත්ත්වයේ දක්වාම අන්තර්ගත වෙන නිසා අපන්නක සූත්‍රයේ හැටියට මේ සූත්‍ර දේශනාව නම් කරලා තියෙනවා. එතකොට සූත්‍ර දේශනා 10ක් මේ ගහපති වග්ගය තුල අන්තර්ගත වෙලා තියෙනවා මම නැවතත් මේ සූත්‍ර දේශනාවන්හි නාමයන් සඳහන් කරන්නම් පළවෙනි එක කන්දරක දෙවෙනි එක අට්ටක නාගර තුන්වෙනි එක සේක හතරවෙනි එක පෝතලිය පස්වෙනි එක ජීවක හයවෙනි එක උපාලි හත කුක්කුරවතිය ඊළඟට අබේරාජ කුමාර සූත්‍රය නව වෙනුව බහුවේදනීය 10 වෙනි සූත්‍රය අපන්නක සූත්‍රය මේ සූත්‍ර දේශනා 10 ඔබට ඉදිරි දිනවලදී ස්වාමීන් වහන්සේලා විසින් කරුණු පැහැදිලි කරමින් ඒ අරුත් විවරණයන් සපයයි ඔබ හැමදෙනාම මේ ගහපති වර්ගයේ හොඳින් ශ්‍රවණය කරන්ට මේ තුල අන්තර්ගත වෙන ධර්මකාරණා හොඳින් මතක තියාගන්නට ඒ වාගෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ සියල්ලම අරගන්නට මේ ප්‍රතිපදාව තුල හික්මිලා ඊටමත් ඉක්මනින් සංසාර ගමනට සමුදීලා උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න උත්සාහවත් වෙන්න කියන කාරණාව සිහිපත් කරමින් අද දවසේදී ධර්මානුශාසනාව නිමවටපත් කරනවා මේ පින්වත් සෑම සියලු දෙනාටම ඊ타මත් ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණමේ කුසලයත් හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති